උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රාවක ආරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ විසින්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 දානය කරවන්නේ නම් එයින් ලැබෙන ආනිසංස ප්‍රමාණයත් අනන්තයි අප්‍රමාණයි. අපේ බුදුරජාණන් වහන්සේම ඒ කාරණාව පැහැදිලි කළා ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේට මේ ලෝක ධාතුවේහි ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානය මේ ශ්‍රී සද්ධර්ම දානයේ බව. පිනතිනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ දවස්වල සාකච්ඡා කරමින් පවතින්නේ ආලවක සූත්‍රය. මේ දේශනාවෙන් ආලවක සූත්‍රයෙන් මේ වෙනකොට ධර්ම දේශනා 6ක් අපි සිද්ධ කරලා ඉවරයි. අද තියෙන 7 වෙනි දේශනාව. 7 වෙනි දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුකමා වහති. සච්ඡං හවේ සාදු තරං රසානං අඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ඨං. ආලෝක යක්ෂයා අහපු ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු සපයපු ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ මේ සත්‍යං හවේ සාදු තරං රසාන කියන පදය පහුගිය ධර්මදේශනාවේදී අපි සාකච්ඡා කරන්න යෙදුණා. මේ සත්‍ය රසය පිළිබඳව තවත් කරුණු කීපයක් මේ දේශනාවේදී සාකච්ඡා කරමින් අපි ඊතුරු කාරණා ටිකක් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. සත්‍යං හවේ සාදු තරං රසාන පැහැදිලි කළා මේ සත්‍ය රසය ලෝකයේ තියෙන සියලුම රසයන් අභිභවනය කරන ශ්‍රේෂ්ඨතර වූ රසයක් බව. ඒ නිසා සාකච්ඡා කළා යමෙක් ගාව හරියටම සත්‍ය තියෙනවා නම් ආන් ඒ සත්‍ය බලය නිසා විස නැති කරන්න පුළුවන්කම තියෙනවා. සත්‍ය බලය නිසා සත්‍යයට පුළුවන් විස නැති කරන්න. ඒ කාරණාව සඳහන් කරනවා විසම්පි සත්‍යේන හරಂತಿ පණ්ඩිතා සත්‍යේන දේවෝ තනයන් පවස්සති. සත්‍යයට පුළුවන් මේ ලෝකෙ මේ විස නැති කරන්න. ඒ වගේම සත්‍යයට පුළුවන් ජලය මත ඇවිදින්න. යමෙක් හරියටම සත්‍යෙහි පිහිටලා ඉන්නවා නම් ඔහුට ජලය මත ඇවිදින්න පුළුවන් ඒ සත්‍ය ක්‍රියාව. සත්‍යේන වාචේන උදකම් පිදාවති. සත්‍ය වූ වචනේ නිසා ජලය මත ඇවිදින්න. සත්‍යේ තිතා නිබ්බුතින් පත්තයන්ති. මේ සත්‍ය රසය නිසාම නිර්වාණය පසක් කරන්නත් පුළුවන්. ජලය මත ඇවිදින්න පුළුවන්, විෂ නැති කරන්න පුළුවන්, වැහි වස්සවන්න පුළුවන්, නිර්වාණය පසක් කරන්න පුළුවන් යමෙක් සත්‍ය තුල ජීවත් වෙනවා. මනාව සත්‍ය වචන භාවිතා කරනවා නම් කරන්න පුළුවන් දේවල් පිළිබඳව ඔය කරුණු සිහිපත් කරලා තිනවා මේ කරුණු අපි කලින් දේශනාවේ සාකච්ඡා කරන්න යෙදුණා. සත්‍යෙහි පිහිටලා ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් සසර සයුරේ පරතරට යයි. මේ සත්‍යෙහි පිහිටලා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සංසාර සාගරයේ පරතර හොයාගෙන යනවා. ඒ කියන්නේ කවදාවත් නිවන් දකින්න නම් වෙන්නේ නැහැ. සත්‍යයේ පිහිටන දවස එනකම්. අපි සත්‍යවාදී වෙන දවස වෙනකම් නිවන නිවන අපෙන් ඈතයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවට මම හරියටම ගමන් කරන තුරු යම් ආකාරයකින් අල්ප මාත්‍රයකින්වත් ඒ උතුම් ප්‍රතිපදාව මගෙන් දැන් කැඩෙන්නේ නැහැ කියන තැනට එනකම් අපිට මේ නිර්වාණය කියන එක හම්බ වෙන්නේ හම්බ වෙන්නේ ඒකයි මේ සඳහන් කළේ සත්‍යෙහි පිහිටලා ශ්‍රමණ බ්‍රාහමණයින් සසර සයුරේ පරතරට. එහෙනම් යම් ක්‍රමයක් දේශනා කරුවා නම් බුදුරජාණන් වහන්සේ නිවනට යන්න මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕනේ කියලා. අල්ප මාත්‍රයකින්වත් ඒ ක්‍රමය ඉක්මවන්නේ නැති අය නිවන් රසය හොයාගෙන යනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අපිට නිවනට කොයිතරම් ප්‍රයෝගී වෙනවද? ඊළඟට සාදුතර මధుරතර ප්‍රණීතයන් අතර අතිශයින්ම මధుරයි මේ දත්‍ය රසය කියන්නේ. සාදුතර තර කියලා කියන්නේ සම්පූර්ණයෙන් විශේෂයෙන් මේ කාරණාවට බැහැගත්තා. ඊටාම යහපත්මයි සත්‍ය රස. මధుරතරයි ප්‍රණීතතරයි ඒ සියල්ලටම අතර සත්‍ය රසය ඒ සියලු රසයන් අතර ඊටාම ඉහළයි කියන කාරණාවයි කරන්නේ. විරති සත්‍ය සඳහන් කරනවා පින්නතින මේ විරතිය අපි කයෙන් කරන වැරදි තුනකුත් වචනයෙන් කරන වැරදි හතරකුත් තියෙනවා. එහෙනම් විරති කියලා කියන්නේ මේ කයෙන් වචනයෙන් කරන වැරදි වලින් සම්පූර්ණයෙන් වැළකුණා විරතිය කියන්නේ වැළකුණා කියන්නේ. එහෙනම් මේ වගේ මේ අකුසල ධර්මයන්ගෙන් වැළකිච්ච පුජ්‍යලයා සත්‍ය ගරු කරන පුජ්‍යලයා. ඒ සත්‍යවාදී නිසාම වැළකෙනවා. බොරු කියන්නේ හේලම් කියන්නේ පරුසෝචන කියන්නේ හිස් වචන කියන්නේ. ඒකට කයෙන් කරන වැරදි ප්‍රාණඝාතය කරන්නේ අදත්තා දානය කරන්නේ වැරදි කාම සේවනය කරන්නේ ඒ සියලු දේවල්ම අතහැරලා විරතිය කියලා කියන්නේ වෙන් වුණා කියන එකයි. සීලය පිළිබඳව දේශනා කරනකොටත් බුදු පියාණන් වහන්සේ විරති තුනක් පැහැදිලි කළා. එකක් සම්පත්ත විරතිය. තව එකක් සමාදාන විරතිය. තව එකක් හේතුඝාත විරතිය. මේ විරති තුනෙන් සම්පත්ත විරතිය කියන එක බුදුරජාණන් වහන්සේ අගය කළේ නැහැ. මොකද්ද සම්පත්ත විරතිය කියන්නේ? අගය කළේ නැහැ කියලා කියන්නේ සම්පත්ත විරති කියන්නේ පින්නතුනේ අතීතයේ හිටියා ආගම දහම කෝක වුණත් මේ පංචශීල් රැකගෙන ජීවත් වෙච්ච අය. බොරු කීවේ නෑ. පංචශීලයක් දේශනා කරලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ දර්ශනය තුළ. බුද්ධ ආගමේ මේ පංචශීල් තියෙන්නේ. ජෛන ආගමෙත් පංචශීලයක් තිබුණා. ඒ පංචශීලයේ මේ පංචශීලයට වඩා ටිකක් වෙනස්. නමුත් අතීතයේ හිටියා බොරු කියන්නේ නැහැ කියලා කිව්වොත් ආගම්බේදීකින් තොර වේ පුජ්‍යලයා බොරු කියන්නෙම බොරු කීවෙම නැහැ. එතකොට ඒගොල්ලන්ගේ සීයා බොරු කියලාත් නැහැ. ආච්චි බොරු කියලාත් නැහැ. පිරියම්මා බොරු කියලාත් නැහැ. පියත්තා බොරු කියලාත් අම්මා බොරු කියලාත් නැහැ. තාත්තා බොරු කියලාත් අපි බොරු කියන්නේ නැහැ. එහෙනම් પરම්පරාවෙන්ම බොරුව කියනවා කියන එක ජීවිතේ ඒගොල්ලෝ දන්නේවත් නැහැ. බොරු කියන්නේ නැහැ. ප්‍රාණඝාත කරන්නෙම නැහැ. වැරදි කාමසේවනේ අපේ પરම්පරාවෙන්ම කරන්නෙම කරන්නෙම නැහැ. ආන් එහෙම ඉන්න අය සම්පත්ත විරතියේ ඉන්න අය. දිගටම අපේ පෙළපතෙන් ඒක කෙරෙන්නේ නැති නිසා අපි කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ සමාදන් වෙලා නැහැ. බොරු කියන්නේ නැහැ කියලා මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙලා නැහැ. ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් සමාදන් වෙලා නැහැ. ආන්ගේ සමාදන් වෙලා නැති නිසා ඒකට කියනවා සම්පත්ත විරති. නම් අතිශයින්ම ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකක්ද? මේ සම්පත්ත විරතියට වඩා සමාදාන විරතිය ශ්‍රේෂ්ඨයි. ඒ නිසා බෞද්ධයන් වෙච්ච අපි අපි සමාදන් වෙනවා. මුලින්ම අපි බුදුන් සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යන බවට පොරොන්දු වෙනවා. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා දහම් සංඝුන් සරණ යන්න පොරොන්දු වෙනවා. එහෙමනම් තෙරුවන් සරණ ගිහිල්ලා අපි ඒ මත පිහිටලා බුදුරජාණන් වහන්සේට පොරොන්දුවක් දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දිවි හිමියෙන් මා විසින් ප්‍රාණඝාතනම් කරන්නේ කරන්නේ නැහැ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියලා අපි මේ පොරොන්දු වෙන්නේයි. දිවි හිමියෙන් මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. දිවි හිමියෙන් මම හොරකම් කරන්නේ නැහැ. එතකොට මේ දිවි හිමියෙන් කියන්නේ ඇයි? මගේ ජීවිතේ කවුරු හරි නැති කළා. නැති කරනවා කීවත් නැති කරන්න ඇවිල්ලා බෙල්ලට කඩුවක් තියාගෙන කීවොත් බොරුවක් කීවේ නැත්නම් එහෙම නැත්නම් අහවල් සතා මැරුවේ නැත්නම් බෙල්ල කපනවා කියලා කීවොත් කමක් නැහැ. එක බොරුවක් කියහම මට ආත්ම කීයක් සංසාරේ තව රැඳෙන්න වෙයි. එක බොරුවක් හින්දා මට ආත්ම කීයක් අපාය යන්න වෙයි. ඒ හින්දා මං ඒ බොරුව කියන්නේ නමුත් මොහුගේ කඩුපහරින් මගේ ගෙල සිඳලා දැම්මොත් මේ ආත්මය මගෙන් ඉවර වුණා. ඊළඟ ආත්මේ මං දුකට යනවා කියන කතාවක් නැහැ. හැබැයි මේ ආත්මය රැකගන්න කියලා බොරුවක් කිව්වොත් සමහර වෙලාවට බොරුවක් කියනවා. අර පුජ්‍යලයා මගේ බෙල්ල කපන්නේ නැහැ කියලා මට ස්ථීර නැහැ. බොරුව කීවට පස්සේ බෙල්ල කපන්නත් පුළුවන්. එහෙමනො ජීවිතෙත් නැහැ පාපයකුත් කරගන්න. කමක් නැහැ. එහෙම නැත්නම් එක සතෙක් මැරුවොත් මේ සතා මරහම මට මොනතරම් निराගාමී වෙන්න වෙයිද? කී කාලෙකින් මන් නිරෙන් නිදහස්. ඒ තරම් දුක්ඛිත අනාගතයකට උරුමකම් කියනවට වඩා මේ ජීවිතේ මැරළ යන ඒ හින්දා ඔබ මගේ ගැලසින්දක් මම මේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන එකටයි කියන්නේ දිවි හිමියෙන් මගේ ජීවිතේ ගියා මම මේ වැරද්ද කරන්නේ නැහැ මේක දෘಢ දෘಢ අදිෂ්ඨානයක්. සාමාන්‍යයෙන් කෙනෙකුට මේ අදිෂ්ඨානය කරලා ඉන්න ඉන්න බෑ මේක කරලා පිහිටලා ඉන්න මොන තරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේද කියන කාරණාවම කල්පනා කරන්න. භාග්‍යතුන් වහන්සේ මේන් වලකින්න කියලා කීවේ මම මේකෙන් වැළකුණොත් මට ඒකාන්තයි ඊළඟ ජීවිතේ සුවපත් වෙනවා කියන හොඳ විශ්වාසයක් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව තියෙන හින්දා මැරුවත් සිල් කඩන්නේ නැහැ මිසක් ශ්‍රද්ධාව නැත්තම් නම් හිතෙන හිතෙන වෙලාවට සිල් කැඩෙනවා. කපටිකමක් එනවනේ කෛරාටිකකමක් හිතේ එනවා. දැන් බොරුවක් කියනවා. දැන් බේරිලා ගිහිල්ලා හැන්දෑවේ ආපහු පන්සිල් ගන්නවා. දැනට මේ සතා මරනවා. හැන්දෑවේ පන්සිල් අරගෙන සත්තු මරණ එක නවත්තනවා. ආයෙ මරන්න. එහෙම හිතනවා. එතනක් තියෙන්නේ මානසික වංචාවක්. හැබැයි ඉතින් ආයෙත් සතෙක් මරන්න අවස්ථාවක් ආපුවම මරනවා ආයෙත් පන්සිල් ගන්නවා කියලා හිතනවා එහෙමනොත් ඒක ඉවර වෙන එකක්. එතකොට ඒක සමාදාන විරතියක් වෙන්නේ නැහැ. හැබැයි සමාදන් වුණා කියලා කියන්නේ අර විදිහට පොරොන්දු වෙලා ඒක අතිශයින් පරිතර. එහෙනම් දෙවනි විරතිය සමාදාන විරතිය. හරියටම හරියටම පිහිටලා සමාදන් වුණොත් ඊළඟ තප්පරේ මරණයටපත් වුණත් નિરાදුකින් අතමුදවන්න තරම් ඒ සීලයට පුදුම හැකියාවක්. තුන්වෙනි විරතිය තමයි හේතු ඝාත විරතිය. හේතු ඝාත විරතිය නම් තියෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයාට. ඒ කියන්නේ පාපයක් වෙන්න තියෙන හේතුවම ඝාතනය කරලා තියෙනවා. එහෙම සිද්ධියක් ලෝකේ නැහැ. මගේ අතින් ප්‍රාණඝාතයක් වෙනවා කියන සිදුවීමක් ලෝකේ ලෝකේ නැහැ. මම බොරු කියනවා කියන සිදුවීමක් ලෝකේ මම එහෙම එකක් දන්නේ ඒ කියන්නේ බොරුවක් කියන්න එළඹෙන තණ්හාවක් මට එන්නේ නැහැ. බොරුවක් කියන්න වෙනවා නම් යම් හේතුවක් ආන් ඒ හේතුවම ඝාතනය කරලා තියෙනවා. එතකොට බොරු කියන්න වෙන්නෙම නැහැ. ප්‍රාණඝාතයක් කරන්න වෙන හේතුව ඝාතනය කරලා තියෙනවා. වැරදි කාමසේවනයකට යෙදෙන්න හිත තුලින් නැగి නැగి නැగి නැగి එන රාගය හිතේ ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව වැරද්දට යන්න ඝාතනය කරලා තියෙනවා. ආන් ඒකට කියනවා හේතු ඝාත විරති. ඒක තියෙන්නේ මාර්ගඵලලාභී නැත්නම් ආර්ය අපට අපිට බොහෝම වටිනවා මේ සමාදාන ඉරති. ඒ කියන්නේ අපි මේ සිල් සමාදන් වෙන්නේ ඒකනේ. ඒ සමාදන් වෙලා පොරොන්දු දෙන්නේ ඒක. සම්පත්ත විරතියෙන් මිදලා සමාදාන විරති. එහෙනම් මෙතන මේ විරති සත්‍ය කියලා සඳහන් කරන්නේ ඒ කාරණා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට නෙමෙයි. ආලවක කියන යක්ෂයාට. නමුත් භාග්‍යතුන් වහන්සේ මේවා කෙටියෙන් තමයි යක්ෂයාට දේශනා කරන්නේ. මේ කෙටියෙන් දේශනා කරන එක වචනයක් තුළ අපට දවස් ගණන් සාකච්ඡා කරන ධර්ම කාරණා අන්තර්ගතයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඊටාම කෙටියෙන් ආලෝකයක් යක්ෂයාට මේක දේශනා කරාම අර දවස් ගණන් සාකච්ඡා කරන්න තියෙන ඔක්කොම ධර්ම කරුණු ආලෝකයක් සැට වැටහෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ආලෝකයක් සෑ කියන්නේ උත්පටිතඥ පුද්ගලිය. කවුද මේ උත්පටිතඥ පුද්ගලිය කියන්නේ? ඊටාම කෙටියෙන් කියන දේවල් හොඳට වැටහෙන අය. එහෙනම් ආලෝකයක් සැට. ඒ නිසා කෙටියෙන් දේශනා කරලා තියෙන මෙතන මේ විරති සත්‍ය කියලා විතරක් සඳහන් කරලා තියෙන එකයි. එතකොට මේ විරතිය කී පැත්තකට තව සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා පින්නතනේ ලොව ඇති පරමාර්ථ සත්‍ය අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගන්න පුළුවන් කියන කාරණාව මෙතනදී පහදලා දෙනවා. එතකොට විරති සත්‍ය පැහැදිලි කරන තැන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මෙයාට පැහැදිලි. ඊළඟට සඳහන් කරනවා පරමාර්ථ සත්‍ය ධර්මය හොඳින් භාවිතා කරන පුද්ගලයාට විමුක්ති රසය හම්බ වෙනවා. පරමාර්ථ සත්‍ය මනාව භාවිතයට ගන්න කෙනාට විමුක්ති රසය හෙවත් නිවන් රසය කියන ධර්මතාවයත් ලැබෙනවා. එනිසාම රසයන් අතර ඇති උතුම්ම රසය සත්‍ය රසයයි කියලා පැහැදිලි කරනවා සත්‍යං හවේ සාදු තරං රසාන සියලු රසයන්ට වඩා තුම්ම රසය සත්‍ය රසය ඊළඟට ලොව ඇති පරම රසය වන නිවන් රසය ලබන්න පුළුවන් වන්නේ සත්‍යෙම්ම පමණයි කියලා ඒ කාරණාව නැවත නැවත සිහිපත් කරනවා එනතර මේ අංගුත්තර නිකායේ තික නිපාතී පුද්ගලය තුන්දෙනෙක් පිළිබඳව පැහැදිලි ඒ පුද්ගලය තුන්දෙනා අතර එක පුද්ගලයෙක් ඇස් දෙකම පේන්නේ නැති අන්ධයා දෙවනි පුජ්‍යලයා ඒ කෑහක් පේනවා එකක් පේන්නේ නැහැ. තුන්වෙනි පුජ්‍යලයාගේ ඇස් දෙකම පේනවා. එතකොට මේ පුජ්‍යලයා තුන්දෙනා කවුද මේ? ඇස් දෙකම පේන්නේ කියලා කියන්නේ මේ කතා කරන්නේ ಜಾති අන්ධයෙක් ගැන එහෙම නෙමෙයි. උපතින්ම ඇස් දෙක පේන්නේ නැති අන්ධයෙක් ගැන කියනවා එහෙම නෙමෙයි. මෙතන ඇස් දෙකම නොපෙනෙන අන්ධයා කියලා සඳහන් කරන්නේ මෙලව පරලොව දියුණුව සඳහා කුමක් කළ යුතුද කියන කාරණාව නොදන්නා පුද්ගලයා. මේ ලෝකේ ඉපදිලා ඉන්නවා එයාගේ මසැස හොඳට පේනවා. නමුත් මේ පුජ්‍යලයා දන්නේ මෙලව දියුණුව සඳහා මම මොනවද කරන්න ඕනේ? පරලොව දියුණුව සඳහා මම මොනවද කරන්න ඕනේ කියලා දෙකම දන්නේ. ආන් ඒ නිසා ඒගොල්ලන්ට කියනවා අන්ධයෝ. තව පුජ්‍යලෙක් ඉන්නවා එක ඇහක් පේනවා එකක් පේන්නේ ඒ කොහොම කෙනෙක්? එයා තමයි මෙලව දියුණුව එයාට හොඳට පේනවා. හැබැයි පරලොව දියුණුව සඳහා මොනවද කරන්න ඕනි කියලා එයාට වැටහෙනවා. බලාගෙන ගියාම ලෝකේ වැඩිපුරම ඉන්නේ ටිකස් කනවා. ටිකක් කනයි ටිකක් මෙලව දිනුව හොඳට පේනවා. මොනවද කරන්න ඕනි දිනුව වෙන්න? මොනවාගේ වැඩපිළිවෙළවලද කරන්න ඕනි? මොනවාගේ භාෂාවක්ද ඉගෙන ගන්න ඕනි? කොයි පැත්තෙන් අධ්‍යාපනය ඉහළට අරන් යන්න ඕනේද? කොයි විදිහේ රැකියාවක් හොයාගන්න ඕනේද? මොන විදිහේ ව්‍යාපාරයක් පටන් ගමුද? ඒක කොයි කොයි විදිහට කොයි කොයි ආකාරයෙන් සකස් කෙරුවොත් මට වැඩියෙන් ආදායම් ගලාගෙන එයිද? මේ දේවල් හොඳින් නරකින් වංචාවෙන් කපටිකමින් හැම පැත්තෙම ආත්මාර්ථකාමීව තමන්ගේ පැත්ත දියුණු කරගන්න නම් අනිකාට කරදරයක් කරලා හරි අනිකාගේ ජීවිතය විනාශ කරලා හරි අනිකා නැගිටින්න හදනකොට ඇදලා දාලා පාගලා හරි මට ඉහළට යන ක්‍රමය නම් අපට හොඳට පැහැදිලි වෙයි. හැබැයි ඒගොල්ලෝ අල්ප මාත්‍රයක් දන්නේ නැහැ. මගේ පරලෝ දියුණුව කොහොමද? මෙලව දියුණුව හොඳට පේනවා. පරලෝ දියුණුව වෙනුවෙන් කරපු යති දෙයක් ඇත්තෙම ආන් ඒ පුද්ගලයාට කියනවා එක ඇහක් පේන පුද්ගලයා. තව පුද්ගලයෙක් ඉන්නවා ඇස් දෙකම පේනවා. එයාට මෙලව දියුණුවත් හොඳට පේනවා. පරලෝ දියුණුවත් හොඳට පේනවා. ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ උත්තරීතරයි මේ ජීවිතේ මට හම්බුනේ කොච්චර කාලෙකින්ද කියන්න නම් මම දන්නේ නැහැ. හැබැයි මෙයින් ගිලිහිලා ගියාට පස්සේ අය මනුස්ස ජීවිතේ මට කවදා හම්බෙයිද කියලා කියන්නත් දන්නේ නැහැ. මේ ශ්‍රේෂ්ඨ මාණික්යක් වගේ අති උත්තරීතර වූ මේ ජීවිතය මට ලැබුණේ මොන තරම් කලක්. ඒකයි ගිලිහිලා යන්න පුළුවන්. ආයෙනම් කවදා හම්බ වෙයිද? කවදාවත් හම්බ වෙයිද නැන්දන්න. අපි කියමුකෝ අපි අපිට හම්බුණා මේ මුතු බෙල්ලෙක්. මුතු තියෙන බෙල්ලෙක් සාගරෙන් හම්බුණා. අපි එයා නැවත අල්ලා ගැනීමේ බලාපොරොත්තුවක් ඇතුව මට මෙයාම ඕනේ. අල්ලා ගැනීමේ බලාපොරොත්තුවක් ඇතුව මොකක් හරි විශේෂයක් කරනවා ඒක ඔයාගේ තින්ත ගන්නවා. විශේෂයක් කරලා එයා සාගරයට මුදා හරිනවා. ආයෙ අල්ලා ගන්නයි මුදා හරින්නේ. හිතාගන්නකෝ එයා අපිට ආයේ කවදා හම්බ වෙයිද? මට කොයි කාලයක් එයා හොයන්න වෙයිද? කවදා හම්බ වෙයිද කියන කාරණාවවත් හිතාගන්න. අන්න ඒ වගේ තමයි මේ සංසාර සාගරේ මට හම්බ වෙච්ච මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය මගෙන් ඊළඟ තප්පරේ ගිලිහිලා ගියොත් ආයෙනම් කවදා මෙවන් ජීවිතයක් අල්ලගන්න ලැබෙයිද කියන එක නම් හිතාගන්න. ඒ තරම් වටිනා වස්තුවක් අරගෙන අපි විශ්ලේෂණය කරන්නේ. අපි ඊටාම වටිනා මණික් ගලක් අපි දෙන්නේ පුංචි දරුවෙකුට එහෙම. සාමාන්‍ය කෙනෙකුට දෙන්නේ හරි පරිස්සමට. මොකද මේක බැරි වෙලාවත් ඇතෑරිලා කෝටි ගාණක් වටින මේ ගල පිපුරුවොත් එහෙම ඒ කෝටි ගාණකම වටිනාකම ඉවරයි. ඒ හින්දා මේක සාමාන්‍යයෙන් අගේ නැති කෙනෙකුට අපි දෙන්නේ දෙන්නේ නැහැ. ඊට වඩා ලක්ෂ කෝටි වාරයකින් ඉහළයි මනුස්ස ජීවිතය. හරියට බොහෝ වෙලාවට මේ ජීවිතය අර මාණික්ක රත්නයේ වටිනාකම නොදන්න කෙනෙකුට මේ මණික දුන්නා වගේ මනුස්ස ජීවිතේ හම්බ වෙලා තියෙනවා ඒකේ වටිනාකම තේරෙයි. ඒක නිසා එයින් ප්‍රයෝජන ගන්න නැහැ. මෙලව මේ අවුරුදු පරමාවශ්‍යම ජීවත් වෙනවා කියලා අද ජීවත් වුණොත් සාමාන්‍යයෙන් අද මිනිහෙක් ජීවත් වෙන වයසේ අවුරුදු 70ක් 75ක් විතර වෙයි අපි හිතන හැටියට පරමාවශ්‍යම ජීවත් වෙනවා නම් දන්නේ නැහැ ඊළඟ තප්පරේ ජීවිතය අද වැටෙයිද කියලා දන්නේත් නැහැ. නමුත් අපි එහෙම හිතනවානේ. කාන්ගේ 65ක් 70ක් ජීවත් වෙන කාලය වෙනුවෙන් මොන තරම් කැපකිරීම කරනවද? නමුත් මැරිලා ගිහිල්ලා මැරිලා ගිහිල්ලා කල්ප ගණන් නැත්නම් අවුරුදු කෝටි ගණන් නිරාදුක් විඳින්න අවස්ථාවල් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අල්පයක් තරම් නිරාදුක් විඳින්න පවප කර්මෙන් එකතු කරගන්නත් පුළුවන්. ඒ ඔක්කොම එකතු කරගත්තා මේ අවුරුදු 60ක් 65ක් ජීවිතයේ ඇතුළේ. ආන් මේ පුජ්‍යලයට පරලෝ ජීවිතේ පෙනුනේම නෑ. දෑසම පේන පුජ්‍යලයට මෙලවත් හොඳටම පේනවා. පරලවත් හොඳටම පේනවා. ලබාගත් මනුෂ්‍ය ජීවිතේ වටිනාකම හොඳටම දන්නවා. මේ ජීවිතෙන් මා කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද කියන කාරණාවත් හොඳටම දැනගෙන මෙලවත් දියුණු කරගෙන කුසල් දහම් උත්පස් කරගෙන පරලොවත් දියුණු කරගෙන නිරේට යන ජීවිතයෙන් මග හැරලා සුගතිගාමි ජීවිත ලැබලා තව තවත් පින් කරලා මේ සත්‍ය රසෙහි පිහිටලා සසරින් එතර යන්න කටයුතු කරගන්න පුජ්‍යලයාට කියනවා දැසම පේනවා. එතෙන්ද අපි දැස පෙනෙන්නන් බවට පත් වෙන්න හැම වෙලාවෙම උත්සාහ දරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරනවා තව යම් ගිහි පුජ්‍යලේ කර්මාන්තවල යෙදිලා එදිනෙදා ජීවත් වෙන්න කර්මාන්ත කටයුතුත් කරනවා. ඊළඟට සරණාගමනයේ දන් දීම, සිල් ගැනීම, මනාව තෙරුවන් සරණ ගිහිල්ලා සරණාගමනය කියන්නේ ඒකයි. සිල් ආරක්ෂා කරනවා, දන් දෙනවා, තවත් කරන්න තියෙන බොහෝ කටයුතු කරනවා. එහෙම මෙලව සීලයෙන්, ගුණයෙන් පෝෂණය කරගන්න. ආන් එහෙම සීලයෙන්, ගුණයෙන් පෝෂණය කරගත්තු පුජ්‍යලයා ඒ උතුම් සිල් සමාදන් වීම නිසා මේ ගිහි ප්‍රතිපදාව කියන එක හරියටම හරියටම සම්පූර්ණ කරනවා ගිහි ප්‍රතිපදාව. ඊළඟට පැවිදි ජීවිතය ගැන සඳහන් කෙරුවොත් පැවිද්දෙක් වෙච්චාම විපිලිසර නොවි තමන්ගේ සීලය හොඳින්ම රැක ගැනීම විපිලිසර වෙන්න හොඳ නැහැ. ඒ විපිලිසර වෙනවා කියලා කියන්නේ මං අතින් සිල් බිඳුනද මං අතින් සිල් කැඩුනද මේ මේ වාගේ තමන් සමාදන් වෙච්ච සීලය පිළිබඳව හැම වෙලාවෙම සැකෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා විපිලිසර වෙනවා. එතකොට චිත්ත විසුද්ධිය කියන එක එන්නේ නැති වෙනවා. චිත්ත විසුද්ධිය නෑ. චිත්ත විසුද්ධිය නෑ. සීල විසුද්ධියක් නෑ. එතකොට පිරිසිදුත් නෑ. සැකසහිත. එහෙම නොවි සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් ප්‍රඥාව ලබා ගන්න කටයුතු කරගන්න කියලා පැවිද්දට පැවිද්දට සඳහන් කරනවා. මේ මේ ප්‍රඥාවෙන් යුතුව ජීවත් වන්නන්ට අන් සියල්ලටම වඩා උතුම් ජීවිතයක් අන් සියලු දෙනාට වඩා උතුම් ජීවිතයක් හම්බ වෙන්නේ ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරන කෙනාට. එහෙනම් බුදුරජාණන් වහන්සේ පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ටං කියලා උත්තරේ ලබා දෙනවා. මේ ප්‍රඥාවෙන් ජීවත් වෙන පුජ්‍යලයාගේ ජීවිතය ඊටම උතුම්. කෙසේ ජීවත් වෙන පුජ්‍යලයාගේ ජීවිතය උතුම්ද? ප්‍රඥාවෙන් ජීවත් වෙන පුජ්‍යලයාගේ ජීවිතය ශ්‍රේෂ්ඨයි උත්තරීතරයි කියලා මෙතන පැහැදිලි කරලා දෙනවා. භාග්‍යතුන් වහන්සේගේ මේ පිළිතුරු හතරට අපමණ සතුටටපත් වෙන ආලෝකයක් එයා. තවත් ප්‍රශ්න හතරක් බුදුරජාණන් වහන්සේ. ඒ ප්‍රශ්න හතර තමයි කතංසු තරති යෝගං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්චේසි කතංසු පරිසුජ්ජති තං කෙසේනම් ඕගහේ තරණය කරන්නේද කතංසු තරති අන්නවං මේ භවසයුර කෙසේනම් තරණය කරන්නේද කතංසු දුක්ඛං අච්චේති දුකෙන් මිදෙන්නේ කෙසේද කතංසු පරිසුජ්ජති ශ්‍රේෂ්ඨත්වයට උතුම් තැනට ගමන් කරන්නේ කොහොමද භාග්‍යතුන් වහන්සේ එයාට උත්තරයක් ලබලා දෙනවා සද්ධාය තරති ඕගං ඕගහේ තරණය කරන්න වෙන්නේ ශ්‍රද්ධාවෙන්මයි. සද්ධාය තරති අන්නවං භවසයුර තරණය කරන්නත් පුළුවන් ශ්‍රද්ධාව තියෙනවනම්. විරියේන දුක්ඛං අච්චේති. වීරිය වඩලා, වීරිය යොදලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අඤ්ඤාය පරිසුජ්ජති ප්‍රඥාවන්ත ජීවිතය අතිශයින්ම ශ්‍රේෂ්ඨයි කියලා ආපහු භාග්‍යතුන් වහන්සේ උත්තරයක් ලබා දෙනවා. එහෙමනම් පින්නතනි මේ ශ්‍රද්ධාව නම් වූ ධර්මතාවය නිසා සසර සැඩපහරට බහින්න තරම් ශක්තිමත් හිතක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. සසර සැඩ පහරට බහින්න තරම් ශක්තිමත් හිතක් ඇති වෙන්නේ ශ්‍රද්ධාව හින්දා. ඉතින් මේ ශ්‍රද්ධාව පිළිබඳව මේ සූත්‍රය අපි කලිනොත් සාකච්ඡා කරලා තියෙනවා. ඒත් මේ ශ්‍රද්ධාව කියන මාතෘකාව සාකච්ඡා කරලා ඉවර කරන්න පහසුවෙන් පුළුවන් වෙන මාතෘකාවක් නෙමෙයි. නමුත් ආලෝකයක් ඡාර දුන්න කෙටි පිළිතුරම මෙතන ටිකක් සාකච්ඡා කරමු. මෙතන සඳහන් කරනවා පින්නතින සංසාර සැඩ පහරේ ඕග හතරක් තියෙනවා. මොනවද සසර සැඩ පහරේ තියෙන ඕග හතර? කාමෝගය, භවෝගය, ditthියෝගය, අවිද්‍යාවෝගය. මේ ඕග හතරක් තියෙනවා. ඒ නිසා පැහැදිලි කරනවා ශ්‍රද්ධාව කියන මේ ධර්මතාවය නිසා මිත්‍යා දෘෂ්ටිය නැති කරලා සෝවාන් මාර්ගඵලයට පැමිණෙන්නේ ශ්‍රද්ධාවන්තයාට මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදෙන්න. හැබැයි ශ්‍රද්ධාව තියෙනවා නම් විතරයි මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදෙන්න පුළුවන් වෙන්නේ. ශ්‍රද්ධාව නැති කෙනාට මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදෙන්න කවදාවත්ම බැරුව යනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ යමක් අපිට දේශනා කරලා පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ විදිහට ධර්මානුකූල ජීවිතයක් පෝෂණය කරන්න. බුදු වහන්සේ මේ ලෝකේ හොයාගත්ත මේ ධර්මය විශ්ව න්‍යාය ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි භාග්‍යතුන් වහන්සේම තමයි අපිට හොයලා පැහැදිලි කරලා දේශනා කළේ. ඒක උන්වහන්සේ හොයාගත්තා මිසක් මේ ලෝකේ වෙන කිසි කෙනෙක් හොයාගත්තේ කිසි කෙනෙක් හොයාගත්තේ නැහැ. ඒක හොයාගත්ත නිසා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ කිසිවෙක් හොයා නොගත්ත මේ ධර්මයේ තනියම තනියම හොයාගත්තේ අවබෝධය උන්වහන්සේ ලෝකෙට බෙදලා මේ මොකද්ද මේ අවබෝධය කියලා සසරින් ඈතර යෑම පිළිබඳව උන්වහන්සේ හොයාපු අවබෝධය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ භාවනාමය අධ්‍යක්ෂ ධර්මය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ භාවනාමය අධ්‍යක්ෂ උන්වහන්සේ භාවනාවෙන් දැකපු දේ මේ ලෝකෙ පිළිබඳව සසරින් ඈතර යෑම හොයාගෙන යනකොට උන්වහන්සේට හම්බෙච්ච හම්බෙච්ච හම්බෙච්ච. ඒක අද භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළා යයි යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට අපහාස කරමින්ම වැරදි කාරණාවක් පැහැදිලි කරන්නේ නම් ඒකට කියන්නේ ජින චක්‍රයට පහර දීම. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ඥාණයට පහර දීමක්. එහෙම කරනවා නම් යම් කෙනෙක් ඒකාන්තයෙන්ම ඔහුට අවීචිය දොර ඇරි. එතකොට එහෙම ජින චක්‍රයට පහර දෙන අවිද්‍යාවෙන් නිදහස් වෙන්න බැරි වෙච්ච පුජ්‍යලයා නැත්නම් මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න බැරි වෙච්ච පුජ්‍යලය. අනුගමනය කරනවා නම් යම් අනුගාමික පිරිසක්. ඒ අනුගාමිකයාද අර ඔස්සේම නිරේට පාර හදාගන්න. ඉස්සරලාම මිත්‍යා දෘෂ්ටිය පතරෝණ පුජ්‍යලයා වීචයට යනවා. ඊළඟට මේක හරි මේකයි හරි කාරණාව කියලා ශ්‍රද්ධාවෙන් අදහන පුජ්‍යලයා ඒ පිටිපස්සෙන් නිරේට යන්න පටන් ගන්නවා. අන් ඒ නිසා මෙතන සඳහන් කරනවා ඕඝය මේ කොයි වාගේ ඕඝයක්ද? හරියට මේ පිටාර ගලන ගඟක් වගේ. ගඟක් පිටාර ගලනකොට විශාල ජල කඳක් පල්ලහැට වේගෙන් ගලනවා. අපි කියනවා ගම් වතුරක්. හැමෝම ඒ වතුරට බහින්ද බහින්ද හැමෝම බයයි. ඒ නිසා බහින්නේ නැහැ. එතකොට මේ සංසාර සාගරයෙන් එතරට යන්න මෙන්න මේ විදිහට සරණ ගිහිල්ලා මේ විදිහට සීලයේ පිහිටලා දිවි හිමියෙන් සිල් කඩා ගන්න නැතුව ඒ සිල් ආරක්ෂා කරගෙන සිල් මත පිහිටලා දම්පැන් දෙමින් සිල් මත පිහිටලා බණ භාවනා කරමින් ඉදිරියට ගමන් කරන පුජ්‍යලයාගේ ජීවිතේ ශ්‍රේෂ්ඨයි. ඒ පුජ්‍යලයා සසරින් මිදෙනවා කියලා සඳහන් කරාම සමහර කෙනෙකුට මේක දැක්කම හරි බයක් ඇති වෙනවා මෙච්චරම මහන්සි වෙන්න ඕනේ නැද්ද? මෙච්චරම කටයුතු කරන්න ඕනේ නැද්ද? මේ තරම් සිල් රකින්න පුළුවන්ද? අතීතයේ රැක්කට අද බැරි වෙයි. මේ වගේ මහා බයක් තමන්ගේ ඉස්සරහ පිට ගොඩනගෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ආන් අර ගලාගෙන යන ප්‍රවාහයට බහින්න බෑ. සසර සාගරයේ තරණය කරන්න ඔහුට ඔහුට බෑ. අපි උදාහරණයක් ගත්තොත් අපි ගංගාවක මෙහා පැත්තේ ඉන්නවා ගංගාවේ මෙහා පැත්ත හරීම කරදරයි කලබල සහිතයි. ආහාරත් නැහැ, බොණ්ඩ වතුරත් නැහැ. සත්තු සිව්පාවන්ගෙනුත් හරියට කරදරයි, හොරු හතුරන්ගෙනුත් හරියට කරදරයි. හැබැයි මේ ගඟෙන් එහා පැත්තේ ඒක නිකන් ෂේම භූමියක් වගේ. දිව්‍ය ලෝකයක් වගේ. පුදුම සැපදායක පරිසරයක් තමයි ගඟෙන් එහා පැත්තේ තියෙනවා කියලා මම අහලා තියෙනවා. අනේ මෙහා පැත්තේ ඉන්න මම නම් නොවිඳිනා දුකක් එහා පැත්තට යන්න තිබුණොත් කොච්චර හොඳද මෙහෙ විඳින්න තියෙන දුක් එකක්වත් එහෙ නෑ කියලා මම අහලා තියෙනවා. ඉතින් එහෙ යන්න නම් මේ ගඟ තරණය කරන්නයි තියෙන්නේ. නමුත් එහා පැත්ත හොඳ බව දන්නවා. ගඟ දැක්කහම මට හිතෙනවා මේකේ පුළුවන් ද බැලලා. එහෙම හිතලා කම්මැලි වෙලා එකයි. නමුත් මතක් වෙනවනම් ඔහුට මේ ගඟ තරණය කරපු අතීතයේ ආර්ය උත්තමයෝ හිටියා. වීරයෙන් මේ ගඟ තරණය කරලා එතන ගියපු අය හිටියා. එහෙමනම් වීරය කරනවා නම් මේ ගඟ තරණය කරන්න පුළුවන්. ඒ නිසා වීරයෙන් යුක්තව සසර සාගරේ තරණය කරන්න බැහැ ගන්න පුළුවන් පුද්ගලයාට භව සයුර තරණය කරන්න පුළුවන්. ඒ භව සයුර තරණය කරන්න වීරයෙන් බැහැ ගන්න අවශ්‍යද? ශ්‍රද්ධාව නැති කෙනාට බහිමකමක් වැස ගැනීමේ ශ්‍රද්ධාව. ඉතින් මේ කාරණාවට තව බොහෝ කරුණු කලින් අපි සාකච්ඡා කරලත් තියෙනවා මේ ශ්‍රද්ධාව කියන මාතෘකාවට අවශ්‍ය කාරණා. ඊළඟට පින්විතේ සඳහන් කරනවා කොයි ආකාරයෙන්ද මේ දරුණු සැඩපහර කෙසේ තරණය කරන්නේද? එවනම් මේ හරහා කලින් ගිය වීර පුරුෂයෝ හිටියා මමත් ඒ ඔස්සේ ගමන් කළොත් මටත් තරණය කරන්න පුළුවන්. ඊළඟට හිතෙනවා සමහර අයට නම් මේ සසරින් මිදෙන්න සසරින් මිදෙන්න හිතක්වත් නැහැ. මෙහිම ඇලී ගලී හිටියොත් හොඳයි කියලා හිතනවා මිසක් විදෙන්න හිතක් නැහැ. ඒකත් අපි ජීවත් වෙන පරිසරයෙන් අපිට හොඳට පේනවා සසර බය තියෙන අය හරි අඩුයි. දුක්ඛම් කටළු එමටයි. නමුත් මේකෙන් මිදෙන්න ඕනේ කියලා ಗುಣධර්ම පුරණ අය දකිනවා හරිම හරිම අඩුයි. නම් සමහර අයට මිදෙන්න හිතක්වත් නැහැ කියලා කියන කාරණාව ඉතා ශ්‍රේෂ්ඨයි. ඊළඟට පින්නතුනි මේ කලින් තරණය කර උතුමන් විසින් මේ ගඟට බැහැගන්න පුදුම ශ්‍රද්ධාවක් තියාගන්න. එහෙනම් මං ගාවත් මේ ශ්‍රද්ධාව අවශ්‍යයි. ශ්‍රද්ධාව නැත්තම් කවදාවත් සසර සැඩ පහර තරණය කරන්න වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. අම්මලිකමින් කුසීතකමින් සිටින පුද්ගලයාට නිතර මොනවද වැඩෙන්න පටන් ගන්න. ඔහුට නිතරම වැඩෙන්න පටන් ගන්නෙ අකුසල ධර්ම. අම්මලියට නිතරම වැඩෙන්නේ අකුසල ධර්ම. අපිට හිතෙනවා නිකන් ඉන්නකොට කොහොමද අකුසල් වැඩෙන්නේ කියලා. නමුත් සිහි නැති නිසා අපේ හිත මොන තරම් අකුසල් ඔස්සේ ගමන් කරනවා යම් කෙනෙක් යම් සතිපට්ඨානයක ජීවත් වෙනවා නම් ඒ සිහිය පවත්වන තුරාවට ඔහු අකසල් වලින් මගහැරිලා ඉන්නවා. ඒ සිහිය බිඳිච්ච ගමන්ම රැස් වෙන්න පටන් ගන්නෙ අප්‍රමාණක්. එහෙනම් කම්මැලිකම නිසා. සිල් රකින්න තියෙන අකමැති. දවසේ පැය 24ක් අපි ජීවත් වෙනවා. කල්පනා කරලා බැලුවොත් මේ පැය 24න් සංසාරයෙන් එතර යන්න කොච්චර කාලයක් යොදාගත්තද? මෙතර රැඳෙන්න සසර රැඳෙන්න කොච්චර කල් ඉන්නවද? සමහරලාට පැය 24න් එක පැයක් බණ ඇහුවා වෙන්න පුළුවන්. එතකොට පැය 24ටම අපි බණ අහලා තියෙන්නේ එක පැයයි. හරියටම බණ ඇහුවද ඒකයි. හරියටම ඇහුවනම් රැස් කරගත්ත කුසල ස්කන්ධය දසීමාන්තිකයි. නමුත් පැය 23ක්ම සිහි නැති නිසා මම කරලා තියෙන්නේ පවුමයි. නම් පැය 23ක් පවු කරලා එක පැයක් පින් කරලා සසරින් මිදෙන්න කොහොම පුළුවන් වෙයිද කියන කාරණාව අපු අපහුව අපි හිතේ. ආන් ඒ නිසායි නිතරම යම් සීලයක පිහිටලා සිහියෙන් කටයුතු කරන්න භාග්‍යතුන් අපිට නිරන්තරයෙන් දේශනා කරන්නේ. ශ්‍රද්ධාව ඇත්නම් මේ සියලු මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. සෝවාන්ව බොහෝම කුසල් වඩලා යම් පුද්ගලයෙක් කුසල කර්මයන් රැස් කරගෙනම සසරින් මිදෙන්න උත්සාහ කරනවා. එහෙනම් සෝවාන් කියන ආර්ය මාර්ගයට ආපු පුද්ගලයා ඊටාම ආරක්ෂාකාරී පුද්ගලයෙක්. සෝවාන් ආර්ය මාර්ගයට ආපු කෙනා ඊටාම ආරක්ෂාකාරී. ඊට මෙහන් ආරක්ෂාවක් තියෙනවා නම් මේ සංසාරේ සෝවාන් නොවුනොත් ආරක්ෂාව ඇත්තෙම නැද්ද? සෝවාන් වුණොත් ආරක්ෂාවක් නැතිම බව සඳහන් කරලා නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට බොහොම අනුකම්පා කරා. අනුකම්පා කළා තම ආරක්ෂාවක් ලැබුවා. අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ ගියපු පුද්ගලයා. අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය කෙනා. සෝවාන් වෙලා නැහැ. නමුත් තිසරණ තියෙනවනේ. අන් එයාට කියන්නේ කවුද? බෞද්ධයා. තෙරුවන් කියන කෙනාට කියන්නේ බෞද්ධයා. දැන් සතුටු වෙන්න කාරණාවක්. යේකේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපාය යමෙක් බුදුන් සරණ ගියා නම් ඔහු කවදාවත් අපාය භූමියකට යන්නේ යන්නේ නැහැ. පාඩ මොන තරම් ආරක්ෂාවද? පහාය මානුසන් දේහං මේ මනුස්ස කයෙන් ප්‍රාණ වායුව පිට වෙනවත් එක්කම දේව කායන් පරිපූර්ණසන්ති ඔහු සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි කියලා සඳහන් කරනවා. එහෙනම් සෝවාන් නොවිච්ච ඔබට මට මේ ජීවිතෙන් තියෙන අති දැවැන්තම ආරක්ෂාව තමයි මේ මේ තෙරුවන් සරණ යෑම කියන කාරණා. හරියටම තෙරුවන් සරණ ගියපු කෙනාට බෞද්ධයා කියනවා මිසක් නිතර නිතර කියනවා වගේ කඩදාසි කොලයක අකුරු හතරක් ලියාගත්තු පුද්ගලයා බෞද්ධයෙක් නොවන බව තරයේම සිහිපත් කරගෙන වහ වහ බුදුන් සරණ යෑම ජීවිතේට එකතු කරගන්නයි. එhmenan අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා